على حقيقته අල්ලාහ් සුබ්හානහු වතාලා එකලාගේ අර්ශීග මතීග වඩිගම් වාකම එකලාගේ බයාන් කුරවවාෆා එවාවුම් අදි අහරමෙන්නා එකුගා එකලාගේ වඩිගම් වාවාහක එකලාගේ බයාන් කොෆාවුම් එයි හැම ඒගේ හකීගතුග වෙස් හග්ගේ හැම ඒ තාවීල් කුරුමුගේ එව්වස් ජාගෙන් නැතේ එහෙම හගීගතුග වෙස් එකලාගේ අර්ශීග මතී වඩිගම් වමා එකුගා අලුතකුන්නා එකුගා වඩිගම් වේ ලා යහ්තාජු ඉලා තහරීෆින් එකොම් මෙන් තාවීල් කුරා කන්නු ජෙහේ ಬದಲು ಕೊಂಗೆಗೆ ಮಾನ ಎಗೊಮ್ಮಿ ಗೊತ್ತಂ ಅಂಬುರಾಯಕಂತ ಕುರಾಕನ್ನು ಜಿಹೆ ವಲಾಕಿನ್ ಯುಸ್ವಾನು ಅನಿ ದುನೂನಿಲ್ ಕಾದಿಬ ಎಹೆನ್ ನಮವೆಸ್ ಮಿ ನುಬಾ ಹೀತಹಕುನ್ ಸಲಾಮೆ ವಾಂಗೆ ಬಜಿಹೆ ಮಿ ಕಮಾ ಬೆಹೆ ಗೊತ್ತುಂ ಎಬ ಕುರೆವೆ ನುಬಾ ಹೀತಕೆ ಬಯ ಮಿ ಹುನ್ನ ಎ ಹೀತಕುಂ ಎಬ ಸಲಾಮೆ ವಾಂಗೆ ಬಜಿಹೆ ಮಿಸ್ಲು ಅನ್ ಯುದನ್ನ ಅನ್ನ ವಾಹಿರು ಕೌಲಿಹಿ ಮಿಸಾಲಕ ಮಿ ಗೊತ್ತ ವಿಷ್ಣು ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವ ತಾಲಾಗೆ ಮಿ ಬಸ್ಫುಳುಂ ಬೇರು ಫುರಂ ಮಾನ ಮಿ ಕುರೆವೆನಿ ಫಿಸ್ಸಮಾಯಿ ಅಲ್ಲಾಹ್ ಉಡುಗ ಒಡಿಗೆಂವೆ mi basfurun beer furan maanami kuraveni anna samaa tuqilluhu udu ekalaange ufullaakan aw tudilluhu nuwata udu ekalaangean hiyaavahi kan deekan beer furun e maana eba deehave bay mihun fada maana ekkoffa eba huri ei udu ekalaange ufullawaakan ebahi udu ekalaangean hiyaavahi kan diifawaakan adi udu ekalaange yang hiyaavahi kan diifawaakan udu ekalaange ufullaafaawaakan eba hii kurave mi aayatun ge beer furun විදාළවනි වහාදා බාතිලුම් බි ඉජ්මායි අහ්ලිල් ඉල්මි වල් ඊමාන් මේ ඊමාන්කමා ඉල්මුගේ අහ්ලුවරින් ඉජ්මාවා ගොතුග බාතිලුවගෙන් වාකීදායකේ එයි අල්ලාහ් උඩුග උමේ බුනවේ බහුගේ මානේ කී ගොතකවස් නූනේ එයි කී එකලාංගේ උඩු උෆුල්ලවාකම් එබහි උඩු එකලාංගේ උෆුල්ලවාකම් නොත උඩු එකලාංගෙන් හියාව හිකන් දෙකන් එයි එක් ගොතකස් ඒ මානේ නුකරවේනේ උඩුග එකලාංගේ උඩුගෙන් බුමේ බුනුමුගය فإن الله قد وسع كرسيه السماوات والأرض سببك الله كرسي كل وسرتك بمبر بوده උඩතක බිමවුර තනවස් වෙගෙන් වේ අල්ලාහ්ගේ කුර්සී කොළවස් ඉබ්න අබ්බාස් විදාළවනි කුර්සී කොලකි එයි මෞදිඋ කදමයි අර්රහ්මාන් ඒ රහ්මානුගේ ෆෑම්පුල අලුවා ගොඩි කොළේයි අල්ලාහ් සුබ්හානහු වතාලාගේ ෆෑම්පුල අලුවා ගොඩි කොළේයි ඒ ගොඩි කොළවස් උඩතක බිමවුර බොඩු وهو الذي يمسك السماوات والأرض أن تزولا أدي كلانجي ورتكا بين آه، فناو آه، هنگا دانتي اهي فحتّ وفسوني كلانجي ورتكا بين هلاك وغن غس دانتي اهي فحتّ فوني الله ويمسك السماء أن تقع على الأرض مئاي الله وحي كرب آي تكيت قرآن بيان بيان مدني ويمسك السماء أن تقع على الأرض إلا بإذنه අදි බිම්මච්චන් උඩු වෙට්ටුනා නුදීහි ෆහට්ටා ෆෙසවනී කලාංගේ කලාංගේ ඉස්නාෆුලා එකුග ඉස්නාෆුලා එකුග මෙනුවී එපත කම වෙස්නුවානේ වමින් ආයාතිහි අන් තකූම සමා වල් අර්ද් බි අම්රි අදි කලාංගේ කුලදුම් වන්ත කමුගේ හෙකිතහුගේ තෙරෙන්නේ වනී උඩු අදි බින් කායිම් වේ ඔතුන් එකලාංගේ ඉස්නාෆුලා එකුග එකලාංගේ අමරුෆුලා එකුග උඩා බින් කායිම් වේ ඔතුන් එයි එකලාංගේ කුලදුම් වන්ත කමුගේ එහෙකිතහුගේ තෙරෙන් හෙක්කකේ min huriha dalil take e dalil qurani allah subhanahu wa taala e huriha achaka bura bodu wegen waka ehen kamun ek gotakavves allah uduga wodigen wume buneve bahuge maane ki ei udu ekalaange ufulla ichekkamuga wumennun adi udu ekalaangeyan hiyawa hikan dinumuge maane vesnu ei kiye uduga ekalaange wodigen wume buneve bahuge maane ki sababaki udavure ekalaange kursi kolwas bodu adi kursi avure etang etang etak gunayen kalaange arushu kolbodu අදී හුරි හැච්චකවර අල්ලාහ් තාලා බොඩු එහෙන් කමුන්ගේ තාවීල් කුරාක ජාගෙන්නෙන් එවස් මීහකු කොම්ම මීහකුවස් ගබූල් කුරන් ජෙහෙනි අකීදා හුන්නන් ජෙහෙනි මුස්ලිමෙක් කමු ගවඤ්ඤා අල්ලාහ් වහී කුරවෆාවා ගොත එයන් ඉතුරු උනි ඉතුරු ගෙන්නම් එවස් මීහකු මසයිකු ගෙන්නුවාන ඒගේ බාතිලු මානත බයන් කුරම් මසයිකු ගෙන්නුවාන තාවීල් කුරම් මසයිකු ගෙන්නුවාන وجوب الإيمان بقربه من خلقه وأن ذلك لا ينافي علوه وفوقيته mi babuga mi bayan bege mi wani Allah subhanahu wa ta'ala ekalaang alutakunna gaayve wodigem wa kan wan iman bun wajib wegem adi ekan ek gotakavves nafiyen nukure ekalaange mative wodigem wume adi huriha alutakunge matiga wodigem wumen nafiyen nukure Allah alutakunna ehuga wodigem wun Allah bayan korwani kirti qur'anuga ekalaange alutakunna ek wodigem wa kan ekan ek gotakes nafiyen nukure ekalaange matiga wodigem wume mative wodigem vuma ekuga alutakunna huge kalaange wodigem ve ei ekalaange ilmu fula ekalaange essewma ekalaange madada nasruge haysiyatun ekalaange alutakunna ekuga wodigem ve قال رحمه الله ابن تيمية رحمه الله داروني وقد دخل في ذلك الإيمان بأنه قريب مجيب كما جمع بين ذلك في قوله مي إيمان ومغا mikantatta wadigen daane ei allah subhanahu wa taala kari wodigen wa kama ekalaange duwaatan ijaba koddevwa kaman imam vum mi imam vumuge terawannane mi hattas midani allahan imam vumuge baata kalaangen imam vumuga imam wanji kantattan ege ಮಿ ಈಮಾಂಕಮುಗ ತೆರೆಯ ವದಗೆಂದೇ ಅಲ್ಲೋ ಸುಬಾನು ತಾಲ ಖ್ಯಾರಿಯೋ ಒಡಿಗೆಂ ವಾಕಂ ಅದಿ ಎಕಲಾಂಗೆ ದುವಾತಂ ಇಜಾಬ ಕುರವ್ವಾಕಂ ಇಮಾಮ್ ಕಮ ಜಮಾ ಬೈನ ذلك ಫಿ ಕೌಲಿ ಅಲ್ಲೋ ಸುಬಾನು ತಾಲಗೆ ಮಿ ವಹಿ ಬಸ್ಪುಳು ಎಕಂ ಕಲಾಂಗೆ ವನಿ ಬಯಾನ್ ಕುರವ್ವಾಫ ಕಲಾಂಗೆ ವಹಿ ಕುರವ್ವನಿ ವ ಇಜಾ ಸಅಲಕ ಇಬಾದಿ ಅನ್ನಿ ಫ ಇನ್ನಿ ಕರೀಬುನ್ ಉಜೀಬು ದಅವತದ್ ದಾಇ ಇಜಾ ದಆನ್ කලේක ෆාන තිමන් අල්ලාහ් ගාර්තකුන් තිමන් අල්ලාහ් බෙහෙගොතුන් සුවාල කොෆියා විදාරවාෂේ ෆඉන්නී කරීබ් හම කොෂරුන් තිමන් අල්ලාහ් වනි කෑරීගේ කෑරි ඕඩිගෙන්නේ අලතකුන්නා උජීබු දඅවතද් දායි ඉදා දාන් දුවා කුරා මීහා තිමන් අල්ලාහ් දුවා කුරා හිඳුගේ එනගේ දුවා තිමන් අල්ලාහ් ඉජාබ කොත් දෙවමේ ගාතේ තබුන වේනි එකලාංගෙන් මිහකු සිරුරුන් එච්චෙබ්බුඤ්ඤකස් ඊ ඕඩි ගන්නවා අස්සවා ඕඩි ගන්නවා මිහකු සිරුරුන් එච්චෙබ්බුඤ්ඤස අස්සවා ඕඩි ගන්නවා එහෙම බුන වේනි ගාතුක ඕඩිගෙන් වේතා ගාතුක වොටිගෙන් වේ ගොතුන් හැසියතුම් බුණ වේනේ එයි එකලාංගිය වංහනාවෙගෙන් වායි වෙසෙච්චන් උඩා බිමු කනේ ඒ ගොතුන් එකලාංගායි වේ වොටිගෙන් වේ කෑරි වොටිගෙන් වේ එකමකෝ එව්වස් මීහකු අකීදා හුරගෙන වන ඒගේ මුරාද කී කලාගේ ذات ෆුලාගෙන් ඉන්සානා කෑරි වොටිගෙන් වාකන් කලාගේ ذات ෆුලාගෙන් කලාගේ වොටිගෙන් වනේ අර්ශීග මතී අර්ශුග මතී එහෙන්නම එකලාගේ ඉල්ම ෆුලා එකලාගේ අස්සවා වොටිගෙන් වුමා අදි එකලාගේ මදද ෆුලා නස්රු එවනි මුමිනුන්නා එකුගා mu'minun wi kom metanegge ekan tattavve e haysiyatun allah wodigen wani artakunna ekuga wa qawluhu adi sallallahu wa qawluhu sallallahu alayhi wasallam adi rasulullah sallallahu alayhi wasallam hadith alqurani innal ladhi tad'unahu aqrabu ila ahadikum min unuqi rahilati tiyabamihun ifarataka tiya gowa farai tiya duwa kura farataki ei tiyabamihun kure mihegge sawariga karavur enaya gaibegen wa farateke ಸವಾರಿಗೆ ಕರು ಕಿಹಗ ಇವ್ವಾನೇನ ಏನ ಅರ ಇನ್ನ ಸವಾರಿ ಅಸ್ಮಚ್ಚಂ ಅರ ಇನ್ನ ಇರು ಏಗೆ ಕರು ಕಿಹಗ ಇವ್ವಾನೇನ ಎ ಕರವ್ರಂ ವಿಸ್ ಗಾಯ್ ಫರಾತ ಕರೆ ತಿಯ ಬ್ಯಾ ಮಿಹುನ್ ತಿಯ ದುವಾ ಕುರನ್ එබහි අස්සවා වඩිගෙන් වමුග එම්මෙ ෆුරිහම ෆරාතේ තියබෑ මියුන් හිතන් එච්චෙන් එරියකස කෙනාගේ දෙන වඩි ගන්නවය සිරු සිරුන් එච්ච බුඤ්ඤකස අස්සවා වඩි ගන්නවය එගොතුන් තියබෑ මිහුන එහා ගාතේ එයි එහා ගාතු ගවා මීහාවෙස් බයි ෆර්සිරුන් දක්වා වහකෙන් අඩෙන් නී වෙන එන එක ಐಷತ್ಗೆ ಫಾನ್ ವಿದಾಳವನಿ ಎ ಫರಾತೆಗ್ಗೆ ಎಸ್ಸೆವುಮುಗೆ ಫುರಿಹಮ ಕಮಾಯ ಖೌಲಾ ಬಿಂತಿ ಸಾಲಬ ಎಕಮನ ರಸೂಲಾಗ ಅರಿಹ ವಡಾಗೆಂ ಎಕಮನಾಗೆ ಫಿರ್ಮಿಹಾ ಬೆಹೆ ಗೊತ್ತು ದಿಹಾರ ಕುರೀಮ ಎ ಶಕ್ವಾ ದೆನ್ನವೀರ್ಗ ಥಿಮನ್ನ ಒಣ್ಣವೀಮೆ ಫರ್ದಾಗೆ ನಿವಲುಗ ಹಮ ಖ್ಯಾರೀಗ ಬುಡುಗ ಬಯವ್ವಾಹಕತ ತಿಮಂ ಕಮನ ನುಯ್ವಿದೆ බයවාහකත එහෙනම් අල්ලාහ් වහී කුරවනී හයිවන උඩග මතින් අද සමි අල්ලාහ් කවුලල්ලති තුජාදිලුක ෆී සෞජිහා කලේග ෆානා ඒ අංහෙම් මීහාගේ ෆිරිමීහා බෙහෙ ගොතුන් ඒ ජදලු කුරි ශක්වා ඒ කුරි අංහෙම් මීහාගේ අඩු අල්ලාහ් අස්සවාෆි හයිවන උඩ ගමතින් අල්ලාහ් අස්සවාෆි ඇෂි තුෆාන විදාලවනේ ෆරාතෙක් එස්සේ උමුග ෆුරිහම කමාය තිමන් කමනාන්නු විවදේ බෑවර බස්ත එකමක එකලාගේ එස්සේ එහෙන් කමුන් ඒ හැයසියතුන් කිහගා ඉවේ කලාගේ එවස් මිහකන් එවස් එච්චෙන්න බොනේ කලාගේ අස්සාවට ගෙන්නවා ගොතක එහෙන් කමුන් එකලාගේ ඒ ගොතුන් ඒ හැයසියතුන් අරුතකුන්නා කෑරිය වොඩ ගෙන්වේ එනගේ ෆෑවාන වදවුරෙන් වෙස් අදී සවාරිගේ කරවුර වෙස් අදී එනගේ කරගනාරවුරම් වෙස් කුර්ආනුගේ අල්ලාහ් කරන වනහනු අක්රබ ඉලෛහි මින් හබ්ලිල් වරීද ඒන ඇති මං අල්ලාහ් කාරිවගෙන් වමේ ඒනගේ කරගනාරවුර වෙස් කරගනාරවුරම් වෙස් කාරිගේ ඇති මං අල්ලාහ් වඩි ගන්නවානේ එබහි ඒනයන්නේගේ එච්චුස් මං අල්ලාහ් එන හැදෙතරේ දෙන වඩි ගන්නවානේ ඒනන්නේගේ කන්තවස් وما ذكر في الكتاب والسنة من قربه ومعيته قرآنك سنتك كلام كاري وديگم وما ديالو تكنا اكوغا وديگم වා වාහක බයාම් බෙකින් එවනි ඒ වාහකතන් එක්ගොතකස් ලා යුනාෆි නෆියෙන් නුකුරේ මා දකර මින් උලුවිහි ව ෆෞකියතිහි එකලාංගේ මතිව වොඩිගෙන් වමා හුරිහාල තොහුගේ මතීග වොඩිගෙන් වා වුමෙන් ගොතකස් නෆියෙන් නුකුරේ අලතකුන්නා එහුග අලතකුන්නා කෑරිය බොඩිගෙන් වුමා එකුව කලාගේ වනි මතීගේ මතීගේ බොඩිගෙන් වනි කලාගේ අලතකුන්නා පුර ෆයින්නහු සුබ්හානහු ලයිස කමිස්ලිහි ෂයිඋන් එවස් මීහකු මසක් එක්කොක් ගෙන්වානේ ඒනයා එක් ගොතන් එකලාගේ මච්ච ඒනගේ ගේ සිෆතන් එකලාගේ මච්ච කියාස් කුරා කමස එක්කොක් ගෙන්වානේ තිමන්න ගොතබ්බාය කලාගේ වෙස් අලතකුන් ගොතබ්බාය කලාගේ වෙස් ඒ ගොතන් විස්නා ගෙන්වානේ සවබකී ලයිස කමිස්ලිහි ෂයිඋන් එකලාගේ එෆද එවස් එච්චනෝයේ ලයිස කමිස්ලිහි ෂයුන් එකලාගේ එෆදහෙන් එවසෙච්චන එකලාගේ خالق දෙම්මිති බි මහ්ලූකුන් في جميع نعوته එකලාගේ හුරිහාසි ෆෆුලග්ග එකලාගේ යා එෆද එවසෙච්චනේ එහෙන් කමුන් එකලාගේ ඉන්සානෙක්ගේ නොත මහ්ලූකගේ සිෆය එකලාගේ එකලාගේ සිෆෆුලග්ගේ මච්චක් කියාසෙන්න කුරවේනේ هذه كلام صفة فلو بسلا تهم وجهك قياس نكره وهو علي في ذنوبه قريب في علوه එකලාගේ මතිය වඩගෙන් වමා එකුග කෑරිය වඩගෙන් වේ අධි කෑරිය වඩගෙන් වමා එකුග මතිය වඩගෙන් වේ කලාන් ඒ ඉන්සානුන්නා එක්ගොත කන්නු බය මිහ විශ්නනි තිමන්න ඒනගේ හයිසියතුන් එන විශ්නනි ඒරුන්නු බෑවාන විශ්නු ඒරුන් ඒනගේ විශ්නුන් දානිනු බෑමගෙන් අලයගේ ඒනගේ හයිසියතුන් එන විශ්නාෆිය අල්ලාහ්ගේ සිෆත ඒනගේ සිෆත ගොතන් එන විශ්නාෆි කමුග වානවා وجوب الإيمان بأن القرآن كلام الله حقيقة آمي بابكم بيان بكم مني قرآن كي هم حقيقة تقول الله كلام فلو كمان إيمان بوم واجب بكم حقيقة تقول سكلام كي دكوا فوا واهك كم كلام كمان كي مي هذا كواهك مثال كلام بني ما لكون من دي هم كني كلام فلو هم بني ما تصور نكره كلام كي مي هذا كواهك إبهي الله دكوا فوا واهك أي هماي එක්ගොතකවස් එකලාගේ මහලූගෙන් නූනයි කිය කලන් සිෆයත්තයි කොම්ම මිහෙක්ගේ සිෆයෙන් එන දක්කවා හකයකි මෙහර බය බිදවර ෆිරකාත දවා කුරේ අල්ලාහ කල කීති කුරාන කිය අල්ලාහගේ මහලූගේ කේයි සිෆා ෆුලන් නූනයි මිසාලක මුතසිලායි එමිහම් බුනා ගොතුගා අල්ලාහගේ කීති කුරාන කී එයි එකලාගේ මහලූගේ එබහි එකලාගේ හද්දවා ෆාවා ඉච්චෙන් එයි එකලාගේ බස් ෆුලන් නූහයි කිය හද්දවා ෆාවා ඉච්ච එමිහම් බුනා ගොතුගා මෙහර මහලූකුම් කියනි හද්දවා ෆවායිච්චිසා අල්ලාහ් හද්දවා ෆවායිච්චිසා මහලූකුම් කියනි එමිහු බුනාගතුග ගුර්වාන කි අල්ලාහ්ගේ මහලූගේ අල්ලාහ් හද්දවා ෆවායිච්චි කලාගේ ගොතකවස් වාහකෙන්නු දක්වා එමිහු දෙකේ ගොත එමිනු සවාල් කරන කිව්වෙන් හෙතිකන් තිනා ෆී කුරානි තිය බෑ මිහු ගුර්වානගේ වහී කරවන අල්ලාහ් වකල්ලම අල්ලාහ් මූසා තක්ලීමා අල්ලාහ් මූසාගේ ෆානා වාහක දෙක්කෙවිය එමිහු බන තිමන්න මේ කලාගේ වාහක දෙක්කෙවුන් නිස්පෙක් කොෆියා ඒ කලාගේ මහලූකාවත්තර කුරුම් වාජිබවානේ එයි මිහු කිසි කුඩියන් අන්නගොයි එකලාංගේ වාහක දෙක්කුන් අහරමගේ එකලාංගේ සාබිතු කොෆියා මකලුවක වත්තර කුරුම් වාජිබවානේ එබෙහි අහරමෙන් වාහක දක්කා ගොත එකලාංගේ වාහක දක්කේ බුනුන් ලාසිම් වානේ කොම් මෙහෙන් කීන ලාසිම් වානේ එකලාංගේ වහි කරවණී එකලාංගේ අයිෆද වෙස චෙන්නතේ එහෙන්කම එකලාංගේ වාහක දක්කවා එකලාංගේ ذات ෆුලා එකශීගම් වාගොතක එකලාංගේ ذات ෆුලා එකශීගම් වාගොතක එකලාංගේ වාහක දක්කවා විදාලවණී ekalaange waahaka dakkawa vidalwani ومن الإيمان بالله وكتبه الإيمان بأن القرآن كلام الله الله إمام ما كلام فويتكن إمام مغترين همنه القرآن كي الله دكافا واهك كمان إمام واجب وجنبه قرآن كي الله بس فلو كان كلام دكافا واهك فلو كمان إمام واجب وجنبه الله إمام مغترين همنه إمام مميز من الله إمام مميز ehna bas mi kantat taken adinege mi engen je kantat mi Allahn imam muga terege adi eba ade foittakan imam foittakan imam muga terege seba ade mi bab ei kirit qur'an ko allah qur'ani wa kallama allah musa taklima allah musa ge fana wa hak dekkama kum wa hak dekkevi tur farbada ekari munazzilun munazzalun ghayra makhluqin এই আল্লাহকে হাদরতুম বাবা লেইফাবা ইচ্ছে কে কীর্ত কুরআন কি গাইর মখলুকিন মখলুকিন নুন এক গোতাকাবেস এই কি কীর্ত কুরআন কি মিনহু বাদা ওয়া ইলাইহি ইয়াউদু একলাং হাদরতুন এতি ফের হুনিবেস আদি একলাং হাদরতার হের রুজু আওয়ানিবেস গুরওয়া ওয়া আন আল্লাহ তাকাল্লামা বিহি হাকীকা হাকীকা তুগাস আল্লাহ ওয়াহক দাক্কাওয়ায় حقيقة قوس الله واحد دكوي وأن هذا القرآن الذي أنزله على محمد صلى الله عليه وسلم මොහමද ෆානග මච්චන් අල්ලාහ් බාවාලා වා මා කුර්ආන කි හුව කලාමුල්ලාහි හකීකා එයිහම හකීකතුග සල්ලාහ් වාහක දක්කා ෆවා කලාම් ෆුලකේයි බස් ෆුලකේ කලාගේ එකලාංගෙ දක්වාපා වාහක ෆුලේ එයි හැම ලා කලාම ගෛරිහි එහෙම් මිහෙග්ග බහෙන්නුනේ කි එහෙම් මිහෙග්ග වාහක එන්නුනේ ඒක බයම් වෙවනි කි ලා යජුස් ඉත්ලාක් කවුල් ඉත්ලාකුල් කවුල් බින්නහු හිකායා අන් කලාමිල්ලාහි අව ඉබාරා එක්ගොත කවස් මිහෙම් බුනුන් හුද්දවෙගෙන නුවානේ එයි අල්ලාහ්ගේ ෆරාතුම් බයන් කුරයිෆා වාහකයි මිසාලකම් මිහෙග්ග ෆරාතුම් මිහෙක බයන් කොෆාන තවාහකයි අල්ලාහ්ගේ ෆරාතුම් බයන් කුරයිෆා වාහකයි කේ එයි ಮಿಸಾಲಕ ಮೊಹಮ್ಮದ್ ಗಫಾನುಗೆ ಹಿಪ್ಪುಳಂ ಅಲ್ಲಾಹ್ ಇಲ್ಹಾಮ್ ಕೊದ್ದೆವ್ವಿ ಕಮೆ ಇಲ್ಹಾಮ್ ಕೊದ್ದೆವ್ವಿ ಮ ಮೊಹಮ್ಮದ್ ಗಫಾನ್ ಅಲ್ಲಾಹ್ ವಹಿ ಕುರವಾಫಿಯ ಮಿಹೆಂ ಎಕಹಲ ಬುನುಮಕೆ ಎಯಿ ಅಲ್ಲಾಹುಗೆ ವಾಹಕೆ ನೂನೇಗಿ ಎ ಗೊತ್ತಬ್ಬುನುಗೆ ಗೊತ್ತಕೆ ಸುದ್ದವೆಗೆ ನುವಾನೆ ಅವು ಇಬಾರ ನೋತ ಅಲ್ಲಾಹ್ ದಕ್ಕವಂ ಬೇನುಂ ಫುಳುವ ವಾಹಕೆಗೆ ಇಬಾರಾತಕೆ ಇಹೆಂ ಬುನುವೆ ಸುದ್ದವೆಗೆ ನುವಾನೆ ಇಹೆಂ ವೆಸ್ ಬುನಗೆ ನುವಾನೆ එකලාගේ ෆරාතුන් අල්ලාහගේ ෆරායිප්පුලුන් බයාන් කුරයිෆාවා වාහකේකේ බුනුම සුද්ද එන්නවානේ අදි ekalaange dakkaan ule waaha ulubba waahaka egge ibaraate ke bunuba suddenwa nama hagiigatu ge sey allah dakka wa waahaka fulwai bal iza qara'ahu an-nas aw katabuhu fil masahif lam yakhruj bidhalika an an yakuna kalam allah ta'ala haqiqa adi kiyen he miistakun e gurwan kiyawa hinduga numata mushafu tahuga etil ya hinduga eggo takavves nunikume ei allah ge kalam fulak kalam fulaka bumakun nunikume bidhalika an an yakuna kalam Allah ta'ala haqiqa adi kiyen he miistakun e gurwan kiyawa hinduga numata mushafu tahuga etiliya hinduga eggotakavves nunikume ei Allahuge kalam fule kalam fulakavvu makunnu nikume haqiqatu goes allahge kalam fulaka vumun allah dakkafa wahaka fulaka vumakun e tinuni kume miistakun adi guruwan kiyeviya kas nubunevene ei mi hegge baheke adi miistakun e mustafutahuge eliyani allah kalam fulo er kas nubunevene e mi hegge baheke eggota kas nubunevene ehma allah kalam fulo ei فإن الكلام إنما يضاف حقيقة إلى من قاله سببك واهك نسبة كربيني حقيقة اتبنا ميهايش ඒ තිබුණා මීහාරෙන් ඉස්පෙක් කරවේනි මුබ්තදියන් ෆිහ්රුමුගවස් ලා ඉලා මන් කාලහු මුබල්ලිගන් මුඅද්දියන් ඒති එමීහාගේ ෆරාතුන් ඒ බයාන් කුරා මීහායකන් ඒති නිස්බතෙන් නුකරවේන මිසාලකම් මීහාර ෆොයිත්තහු ගලියේ ෆෙහුන්නනි මීහුන්ගේ බස්තා හරු බස්තකා ඒ තිබුණ ෆෙන්න බුණානි මීමාගේ බහකේ නොත එහෙම් මීහක් වස් නුබුණාන ඒ මිතාංග ස්ටේජ් එක තගුරිර කුරා කුරි මීහාගේ බහකේ හැම ඒති නිස්පෙක් කරවේනි ඒ බස් බුනි මීහාය ශක්ක වෙස්නේ එම්මෙන්න වෙස් එගේ එම්මෙන්නව සබ එංගේ මිසාලකම් මීහෙක් ගෙලෙන් බයිත ස්ටේජ් එක මතීග මීහකු තගුරිරුග බයන් කුරි අඩව හිමීහුන් ඇසෙන් නුබනානේ එන හදා ෆොල්ලෙම කේනයි බයන් කුරි කොම්මෙ මීහකස් පුනානි හම ඒ ලෙම්බයිත විදාල විමීහායන් ඒ ලෙම්බයිත නිස්බෙක් කුරේ වෙනි කොම්මෙ කොතේ වියස් ඒ නෑ කන් නිස්බතෙන්න කුරාන් ඒනයි බයන් කුරි එමිහාගේ ෆරාතුන් එලෙන් බයතු එලෙන් බයතු එහෙම් මිහුන්නන් ඒ ඉවැදි මිහායකන් ඒති නිස්බතෙන් කුරවෙන එලෙන් බයතු හදා ඒති කී මිහායන් ඒති නිස්බෙක් කුරවෙනි හැම ඒ ෆදා මිහාකු අදි ගුරුවාන් කියවියස් මිහාකු අදි මුස්සෆෙක්ග ගුරුවාන් ලිහුනස් ඒති නිස්බතෙන් නුකුරවෙන එලියා මිහකන් වතේ කියවා මිහායක හැම හගීගතු ගොස් ඒ වාහක ෆළු දෙක්කේවි ෆරාත එබස් ෆළු වහී කුරවි ෆරාත ඒ නිස්බෙක් කුරවෙනි එබහි අල්ලාහ් وهو كلام الله حروفه ومعانيه اي الله كبسفله ايغي حرف اكور تبس ادي ايغي معنى تبس එබැහි කීතු ගුරාන කී ඒගේ අකුරු තව්වස් ලෆ්සු තව්වස් ඒගේ මානවස් අල්ලාහ්ගේ හදරතුන් වායිච් එහෙන් වෙගෙන් තා කීතු ගුරාන එව්වස් උනි තුරන්නු ගෙන වේන හරාංකම උනි තුරගෙන ස්විමියයි ගස්තු එකන් කොෆි මියගේ කාෆර මිසාලක කීතු ගුරානුගේ ඉන් ලෆ්සේ ඒ මාන දේහවා ලෆ්සේ වස්නු ලෙවෙන ගුරානක එහෙන් නමස් රසූලාගේ හදීස් වෘතකන් එබ නෙවේ ekali ek fana misal ka vidal vibasful hadis ul qura vibasful ege in lafzen e lafzu de hawa ehen lafze e lafzu ge maana de hawa ehen lafze lagen bayan qura vidane gotange bahuri hadis tab bayan qura ifa ehen namas kirt qur'ana ka nu leve salaka kirt qur'ana gonna bay lafzu ta e lafzu ta hoge bahuri ehen lafzu ta besama e maana de hawa ein lafze lagen kirt qur'ana nu kiyeve kirt qur'ana nu kiyeve misalaka siratu ge maana ki magu طريق جمانة كي اسمعوا صراط الذين أنعمت عليهم يعني إبا الله بايك جمتشني مع اللي في ميهم جماعو مثالك ميهكم يعني إمانة ديها طريق الذين أنعمت عليهم مثالك هم ما هنيكش إنما سينا قصدوا كان كفيرة كافره طريق انا الي لفظ ايمان دي هوا لفظن اتنا صراطك امانه دي هوا لفظ انا ايغوتك غستو كوفي انا كي كافر ايغوتك بس ابس ميكن هدينو سبب كي كي تو قران گ لفظ تبس ادي ايغ معنى كي سما الله گ حضرتم وا اتچك واتي ليس كلام الله الحروف دون المعاني ايغ آه، هميكني الله گ حضرتم اكورتك نونه اكورت آه، معنى تدو كلها فاكورتك نونه كي هميكني ಮಾನತ ದೂ ಕೊಲ್ಲಾಫ ಅಲ್ಲಾಹುಗೆ ಹದರ್ ತುಂಬ ಅಕೃತಕ್ಕೆ ನೂನೆ ಐಕಿಯೆ ಅದಿ ಅಕೃತ ದೂ ಕೊಲ್ಲಾಫ ಅಲ್ಲಾಹುಗೆ ಹದರ್ ತುಂಬ ಹಮೈಕನಿ ಮಾನ ಎವ್ವೆಸ್ ನೂನೆ ಐಕಿಯೆ ಎ ಬಹಿ ಅಲ್ಲಾಹು ಅಕೃತ ವಹಿ ಕುರವ್ವಾಫ ವನಿ ಏಗೆ ಮಾನಯ ಮಾನ ದೂ ಕೊಲ್ಲವ್ವಾಫ ನೂನೆ ಮಾನಯ ಏಕುಗೆ ಕಲಾಂಗ ಅಸ್ತು ಕುರವ್ವ ಮಾನ ಏಗೆ ವನಿ ಅದಿ එකලාගේ දූ කොල්ලබ්වා ෆෙවස් නූනේ එවනී කී එකලාගේ රසූලාය කලේගේ ෆානු බයන් කුරවාරේ කලේගේ ෆානුගේ අමිල්ල ලෆ්සුන් තිමන් අල්ලාහ්ගේ මුරාද් එහෙම වෙස් දු කොල්ලවා ෆෙන්නුනේ වනේ කිය හම ඒගේ එවනි අල්ලාහ්ගේ මානත අල්ලාහ් ඉරාද කුරවි මානත එකලාංගස්තු කුරවි මානතන් අදි අකුරුතව වෙස් එයි හම එකලාංගේ ඉරාද කුරවි අකුරුත ආ මිරෙදෙමි හිසාබ අදි අදි එබ්බාබ وجوب الإيمان برؤية المؤمنين ربهم يوم القيامة ومواضع الرؤية ಆಮಿ ಬಾಬುಗಮಿ ಬಯಾಂಬೆಗಂ ವನಿ ಮೂಮಿನುಂ ಗಿಯಾಮಿದ್ದು ಹುಗ ಎಮೀಹುಂ ಗೆವೆರ ರಸ್ಕಲಾಂಗೆ ದೆಕೇನೆ ಕಮಂ ಇಮಾಂಬುಂ ವಾಜಿಬೆಗಂಬುಂ ಅದಿ ದೆಕೇನೆ ಮಕಾಮುತ ಮಿ ಬಾಬುಗ ಬಯಾಂಬೆಗಂ ವನಿ ಅಲ್ಲಾಹು ಫೆನ್ನಾನೆ ಮಕಾಮುತಕ ಅದಿ ಗಿಯಾಮಿದ್ದು ಹುಗ ಅಲ್ಲಾಹು ಫೆನ್ನಾನಕ ಮೂಮಿನುನ್ನ එකමං ඊමාම් මංජේ බුණගෙන්වාන අල්ලාහ්නු ෆෙන්නාන කියාමෙත් දකම මුතසිලෙන් බුණාහෙන් එමිහුම් බුණනි අල්ලාහ්නු ෆෙන්නාන කියාමෙත්වා දුවහකොස් ෆෙන්නාන ෆරාතෙන් නෝන එමිහුගේ දලීලකි ಮೂಸಾಗೆ ಫಾನ ಅಲ್ಲಾಹ್ ಹೈ ಕುರವನಿ ಲನ್ ತರಾನಿ ඒ මුසාය කලියෙක් ෆාන කත්ති මං අල්ලාහ් නුෆෙන්නානේ ෆෙනි වඩෙන්නු ගන්නවා එතංග ලන් අරයි බහුග බේරුම් කරවෙනි මුස්තක්බල් එක්කොන් නෆී කොල්ලුම ඒක මාන කි දුවහක් වස් නුෆෙන්නානේ දුවහක් වස් නුෆෙන්නානේ එමිහුන් ඒ ආයතුන් ඉස්තිලාල් කුරානි අල්ලාහ් දුවහක් වස් ගියාමෙත් දුවහක් වස් නුෆෙන්නානේ එවස් මියක එයි ෆෙනුන් එක රීගෙන් වා ෆරාතෙන් නුනේ ඒ දෙක මිහුන් දෙකේ ගොයි එමිහුන්න රද්දු ඉල්මරි මනි දෙවෑෆා e aayin dalilen nukurek gotages giyamet dohoga ekalange fenonna fiumaka giyamet dohoga ekalange fennane etange aayi dalil kurani duniyega evves insanaka nufennane waake duniyega giyamet dohoga fenonge gotages na fien nukure dalile hikoba daliya ki kit kurange fada aayittange bahari yahudinna behe gotun allah korani walen yatamannahu abadan bima qaddamat aidi duwahak wase mihun atum fain koffa ewa amal tohoga sabun duwahak wase mihun marakanne de nete එමිහුන්ගේ මොනන්න හනු අබුනාඋල්ලාහි ව අහිබ්බාව තිමන්න මෙන්න කී අල්ලාහගේ ලෝබුව තින්නේ අදි එකලාංගේ දරින්නේ තිමන්න මෙන්න කී අල්ලාහ එකලාංගේ රසූලා අංගවනි එහෙම වෙජ්ජේ මිහුන්ගාතු කලිෆානු විදාලව බල්ලවාෂේ මරන් එදි බලාෂේ මරන් එදි බලාෂේ එයි අල්ලාහගේ එහා ලෝබුව තිබයක්කම ගවන්නේ අවහන් අල්ලාහගේ දරත දා මරවීම තදේ වෙන්නේ අවහද්දාන් එදි බලාෂේ අල්ලාහ් කරන දුවා හක් වස්නේ දේන වලන් හැම ඉතංගස්ලා ලන් යතමන්නහු අබදම් බිමා කද්දමත් අයිදීහිම් එමිහුගේ අතුම් ෆයින් කොෆාවා කන්තත්තහුගේ සවබුන් එමිහුන් නේ දේනතේ මරක එකමක අල්ලාහ් කීති කුර්ආනගේ බයන් කරන නරකයාගේ මිහුන් මරන් එදේනකම <clears throat> නරකයාගේ මිහුන් මරන් එදේනකම යා මාලිකු ලියක්දි අලයිනා රබ්බුක් ඒ මාලිකේ අල්ලාහ් දන්නවා දෙවහර හර්මංගේ මරුගෙන් නෙවුමා යා ලයිතනි කුන්තු තුරාබ එමිහුගේ දේවා මරා එහෙන් කමුන් ගියාම දුවස් නෆියෙන් නුකුරේ දුනියේගේ තංගෙස්ලන්නේ නිමුන්නේ දෙරතේ මරක එබහි දුනියේක එකම ගියාමෙද්දෝක කාෆරුන් ඒ දේනතේ මරා එහෙම ගියාමෙද්දෝක මිතාංගස් නුෆෙන්නානේ මුරාද කි දුනියේක නුෆෙන්නානේ කම ගියාමෙද්දෝක අල්ලාහ් ෆෙන්නානේ කීතු කුර්ආනු ගස් එබන් එකමක දලීල් එක දලීල් තබයා මෙහෙන් ගජ්ජ වුජූහුන් යෝම ඉදින් නාදිරා ඉලා රබ්බිහා නාදිරා එදෝහග අලි උජාලා වගේ මමූනුතකේ වානේ එමූනුතන් එමූනුතෝගේ වෙරස් කලාංගිය බලානතේ දවෝ ගියාමෙද්දෝ فقد دخل أيضا فيما ذكرناه من الإيمان به وبكتبه وبملائكته وبرسله الإيمان بأن المؤمنين يرونه يوم القيامة عيانا بأبصارهم كما يرون الشمس صحوا أدي تمنى من بيان كفا فدان آه، الله شاء أدي فتك شاء ملائكة بيكلنا شاء رسول بيكلنا إمام مغترين همنني كشبر مؤمنون قيام الدوهغا حمللون الله سبحانه وتعالى دكين كمان إمامون එමීහුන්ගේ හැම ලෝතකුම් ෆෙන්නාන කම යරන ෂම්ස සහවන් එයි සාෆු ඉරු ෆෙන්න ෆදයි ලයිස දුනහා සහාබුන් එව්වස් විලා කොලෙන් නුවා හාලු ඒක ඉරුගේ මතීගේ එව්වස් විලා කොලෙන් නුවා හාලුග සාෆු ඉරු ෆෙන්න ෆදයි එදවහුග මුමිනුන් එමීහුන්ගේ රස්කලාගේ ෆෙන්නාන වකම යරන අල් කමර ලයිලතල් බද්රි ලා යුදමුන ෆී රුයතිහි අදි සාද විලේරගේ හඳු ෆෙන්න ෆදයි එමීහුන්න ෆෙන්නාන එමීහුන්ගේ රස්කලාගේ එමීහු <coughs> කලාගේ බෙලමුගේ එව්වස් කහල ගෙල්ලුමෙන් නුවානේ එමීහුන්නක එව්වස් උඳ ගුලෙන් නුවානේ nuane emi hunnaka evves unda gulen nuane yarawnahu subhanahu wa huwa wa hum fi arsatil qiyamah emi hun kalange de kenete ya qiyamet dohuga mahsharuge maidanuga wes අරසාතුල් අරසාතුම කියන්නේ ගියාමෙත් දොහුග හිසාබෙල්ල මට්ටකා ජමා වෙති බේ මකාම ඒ මකාම ගස් ෆෙන්නානේ එෆහරු ثم يرونه بعد دخول الجنة كما يش كما يشاء الله دين اميهن سورغ ونم فهوغا اميهن الله اراده كربا فدين اميهن اكلانگ فنانه سورغيغا yarde tanagge fennan kamam yoti bayan kurawwafa ei arsatul qiyama ei mahsharuge maidanu gaya adi suwarugeka den ilmeri midalwani arsatul qiyama e mahsharuge maidanu ga fenun e fenun hamaykani mu'minun nan he khas wegen wani nuwate hem bayak shamil wegen wehe bay bekalum bay bekalum vidalwani e fenum ga shamil we huri hamen ei mu'minun wes kafarun wes munafiqun wes e fenum ga shamil we අධි බයෙන් ඉල්මරින් විදාලවනි එෆෙනුමුග ශාමිල්වානි හැම එකනි මුමිනුන්නා මුනාෆිකුන්නේ එයි එබයි ගුර්ආනුගේ කමත් දලීල් කුරා ආයතේ මුනාෆිකුන් එකලාංගෙ ෆෙන්නවකුතුග සයිදා සයිදාද්දා න මුමිනු එමිහුන කන්නු දෙවේන සයිදායක වකී හිසාබ කල්ලේ බේරුග ඒ හිසාබුන් ගාවාන නු දෙවේන එමිහුන ක සයිදායක යදුඋන ඉල සුජූදි වහම් සාලිමුන් මාර්ජි සූරතුග අල්ලාහ් කුරබනි ದುನಿಯೆಗೆ ಮೀಹುನ್ನ ಸಲಾಮೆ ಕೊತ್ತಿಬಿ ರುಗೆ ಮೀಹುನ್ನ ವನಿ ಸೈದ ಪುರುಮ ದವ ದೇಫ ಏಕಮಕ ಮೀಹುನ್ ನೆತೆ ಸೈದ ಕೊಫೆ ಅಲ್ಲಾಹ್ ಫೆನ್ನ ಒಗತಗೆ ಮೀಹುನ್ ಸೈದ ಅದ್ದಾಗಡೆ ಮೀಹುನ್ ಸೈದ ಕನ್ನು ದೇನು ಮುಮಿನುನ ದೇವೇನಿ ಏಯಿ ಮಹಶರುಗೆ ಮೈದಾನುಗ ಏಯಿ ಮಹಶರುಗೆ ಮೈದಾನುಗ ಎತನುಗ ದೆಂಬೈಂಗಿಲ್ ಮೆರಿ ವಿದಾಳವನಿ ಎತಾಂಗವೆಸ್ ಖಾಸ್ಸವೆಗೆ ವನಿ ಮುಮಿನುನ್ನೆ එතාංගවස් කාස්තවකමනි මොමිනුනේ දෙ මිතාංග රාජී කුරාක ෆෞසාන් ෂේහ ෆෞසාන් වස්නේ රාජී කුරවැෆෙන් එවස් ගොතේ විදාලෝනි වල්ලාහු ආලමේ අල්ලාහ් මේ මොළදෙන වට ගන්නවානේ කොම්මයකස් දෙතනෙක්ග ෆෙන්නානකම ඉල්මරි මිදාල වෙෆා මෙවන්නේ එතන කීයි අනෙත් තන කීයේ ස්වර්ගය වනම ෆෝ ස්වර්ගය වනම ෆෝ හැම කෙනෙම මොමිනුන්නා එකනාගේ ෆෙනි වඩ ෆෙන්නානි සවබකී මොමිනුන් නුම් බයක ස්වර්ගයක නොවද වෙන මුනාෆිකුන් වස් තිබේ නරකයග අදි නරකයගෙන් මේ අඩීග මුනාෆිකුන් තිබේනි තෙන් හුරියකා ෆරමස් තිබේ නරකයග ස්වර්ගයක ෆෙන්නානි හැම කෙනෙම මොමිනුන්නා أي رسول الله صلى الله عليه وسلم إريكو سعد بن ريك هذا بالله حديث القرآن إنكم سترون ربكم عيانا كما ترون هذا القمر تبا من تبا من كبر اسكلان سورو جيغا في النانته أي مي هذا تبا من في النفدين لا تضامون في رؤيته كلان في كلان بيلمغا تبا من كبر اسكلا اوندا غولك جيلو من نوانه سبب كي دنيا كو كلان بيلمغ كو دان كان بسلو كاي كلان ديفا في ني كلان كي تقران غواهي قرباني لا تدركه الابصار وهو يدرك الابصار كلان جه همن بس <coughs> ලොලෙක් ගෙෆෙරුණු ෆෝරානේ එහෙනම් මේක කලාංගු රියාච්ච බල්ලා වඩ ගන්නවයි <coughs> එහෙන් කමුගේ වෙස් ඉන්සානක දුනියගේ කලාංගේ කලාංගේ බෙලමුගේ කුල දානකන් දෙව්වා ෆෙන්නේ අදි රසූලුල්ලාහ් සමාදී ඉස්රු කුරවනි හිජාබුහු නූර් එකලාංගේ ෆර්දා කුරයිගෙන් වනි නූරුගේ ෆර්දාය කුනේ ලව කෂෆත් ඒ හිජාබු කෂ්ෆු වජ්ජියා අලා අහරක සුබහාත් වජහිහි එකලාංගේ වජහ ෆුලුගේ මූණු ෆුලුගේ නූරු ෆෝරා හුරිහා හිසාබෙන් අඳාගෙන දාන එහෙන් කමුගේ වෙස් Eh, ලොලක eh, එකලාගේ කුල දානකන් දෙවෑ ෆෙන්ව එහෙනම් වස් ගියාමෙත් දෝග අල්ලාහ් ලෝතක eh, ස්වර්ග වන්න මීහුගේ ලෝතකන් ඒ කුල දානකන් දෙවවාන දෙම් මිස්තකුන්න එකලාගේ ෆෙන්නාන ස්වර්ගයේ අල්ලාහ් තාලා ආ දැන් සවාලෙම බෙහෙම සවාල ආ මහලුවගේ ෆරාතුන් නිකුන්න මහලුවකි අමලකියස් මහලුවගේ කියවුන් එදෙන් ඒ ඒ බාබුග බහසුන කුරුම අංගයෆමනී ඒ බහසු කුරුම කියස් බිදවයි කේ විදාලෆන ඉල්මරින් ඒ ඒ ඒ බාබුග වරබ්බොඩු ෆිතුනෙන් උෆෙදිගෙන් දියා ඒ අල්ලාහ් කීතු කුරාන ගවහි කුරව වැෆවේ هو خلقكم وما تعملون එකලාංගේ තියබෑමි හුන් එද්දේ සරි තියබෑමි කුරා අමලු තවස් والله خلقكم وما تعملون තියබෑමි හුන් වෙසෙද්දවි අල්ලාහ් අදි තියබෑමි කුරා අමලු තවස් එද්දවි අල්ලාහ් ei ilmarin vidalwani insanaay kibaaga insanaay kibanni kunna amaluni kunnani deechegge faraatume deechegge zariyaani ei insanan allah devvaafawa kule dunterikama ekama ena edumuge qaabiliyatukam ena ekaman edigenta kamevvaani kuladu kuladana kamunna edumuge edumu edumunnani kunnaani iraadaay insanage iraada ebahiena kamakan edum den enage kuladunterikam mide kamuge zariyaani kunnani insanage faraatun amalu ඉන්සානා කමකන් එදේ හිඳුග එනයි කිබෑග එකමක කුලදුන් තෙරකන් නැතිජ්ජිකයි කම නුවාන එනයි කිබෑක හැම එපදෑන් කුලදුන් තෙරකම් වා හාලුග එන එකමන්නේ දෙඤ්ඤ කාශකම නුවාන එනයි කිබෑක ඒ දෙ zariya ඉන්සාන් දෙ වසීලෙන් ඉන්සානා කිබෑග ලෙව්වි ෆරාතකි අල්ලාහ් ඒ නිස් ඒ හයිසියතුන් අල්ලාහන් ඉන්සානා කුරා අමලු නිස්බෙව්වෙගෙන් වනි එබහි ඉන්සානාගේ අමලුතා කොම්මියකස් කීර්ති කුරුවන් කියවමු කියවමු කියවනීම ඉන්සානකෝ දැන් එයාට වෙනි කුන්නනි ඒතිත් මානත මහලෝකන් ඒ බාබුගා වරබ් බොඩ ෆිතුනය ඉල්මරින්ගේ සමානුක ඉමාම් බුඛාරි මින්ගේ සමානුක උපෙදිගෙන් දියා ඉමාම් බුඛාරි ખુરાසාන වඩාගෙන නෙවි ખુરાසාන කී ඒර ඉල්මුගේ මර්කස් <coughs> ෆාරිස් කරා කරා රංගේ ඉල්මුගේ මර්කස් වෙයි තුනියේගේ එම්මෙ බොඩ තිල්මරින් ඒර තිබිතන් ඒ ખુરાසාන එතන වඩාගෙන නෙවි ඉමාම් බුඛාරි කී ඒර මූලි දුනියේගේ හදිස් වන්නගේ මෂහූර් ඉල්මරියා එතන වඩාගෙන නෙවි හැරම් ඒර ඉමාම් සුහුලි කියා කිව්වා බේකලේ ඒ රහුගේ එම්මෙ බොඩ මුෆ්තියා කී <coughs> සුහුලි ඉමාම් සුහුලි ඒ ඉමාම් මුස්ලිම්ගේ උස්තාද ඉමාම් බුඛාරි වඩාගෙන නෙවි හැරුන් ඉමාම් බුඛාරිගේ අරිහ ඉමාම් බුඛාරියෙන් ඉස්තිග්බාල් කුරුමට්ටකා ඉමාම් සුහුලිගේ දරිවරුන් තවසෙද්දියයි ඉමාම් සුහුලි දුකල්ලවා ඒ ඉමාම් සුහුලි විදාලවි දරිවරුන් නම නම කුර්ආන් නා බෙහෙගතුන් සවාලින කුරාහේ ඉමාම් බුඛාරියා කුර්ආන කීම කලෝගත්තෝ කුර්මත ඒ ෆත එව් සවාලින කුරාතින්ගේ ඒ ඒරුගේ ඊතාංගමෙතේ බිදෝ එකේ ඉල්මරින් එමෙදුගා ෆෙතුරිෆා den etan ga robbod masale kurma tivi fituna imam bukhari e fituna ga jehigen kelefan marang edi wadagen allah subhanahu wa taala ga hadratu ekelefan ga arihan emme furatam mi istahun gos kuru suala kiyei at talaffuz bil qur'ani makhluq urwam mi kiyawa kiyebun ei makhluqen hen wata den kochen he yaki kitu qur'ana ki allah ge sifafula ke babuna veta kiyawa kiyebun mi hegge dulum mi nikunna nikutun ei allah ge makhluqetton watanun to mi suala kurawun ಇಮಾಮ್ ಬುಖಾರಿ ಜವಾಬ್ ದೆವ್ವಿ ವರ ಬುದ್ಧಿವರಿ ಗೊತಕ ವಿದಾಳವನಿ ಅಫ್ಆಲುಲ್ ಇಬಾದಿ ಮಖ್ಲೂಕ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ಅಳತಕುಂಗೆ ಅಮಲತಹ ಕಿಯೆ ಇಹಮ ಯಗಿನ್ ಬಸ್ ಮಖ್ಲೂಕಕ್ಕೆ والتلفظ بالقرآن من أعمالهم أدي الله إنسانا القرآن كيوا لفظ إنسانا نري දුළුන් එනරේ බස්ත ඒ ඉන්සානක අමලතව ගෙතරෙන් හිමෙන එච්චකේ දැන් විදාලන වෙච්චකේ daluna afalul ibadi makhluqa alutakunge amalu tahaki makhluqake ගුරුවානු ඒ මීහුන්ගේ කියවා කියවම කී ඒ මීහාගේ අමරතෝගේ තරෙන් අමලෙක එහෙම විදාලවි වරන් බුද්ධ විරිතාස ජවාබ් කලිෆාන විදාලෙන් වේ අත්තලෆුදු බිල් කුර්ආනි මඛලුකායක සබබ කී එහෙම බුනුමුන් වරබ්බඩු ෆිතුනා එන්නේ කුම දාන කමගේ බිර එකලිෆාන මස්සල බයන් කො දෙවි දෙන් විස්නාර කලේ දෙන් එමීහුන් රරුග වාක විතර ඉමාම් බහර බයෙන් මීහුන් වාක විතර ඉමාම් බුඛාරි විදාලවිජ්ජ ගුරුවානකේ අල්ලාහු මඛලුකේ එගොතවාහක ෆෙතුරෙන් ගජ්ජි එම්මෙ ෆහුන් කලේගෆාන ඉරහුම් වර බේ අදබු වරි ගොතකන් නෙරෙලෙවුනි ખુરાසානෝ ખુરાසානෝ හැම එකනි කලේගෆානෝ අල්වදාව කියු මට්ටකා වඩාග තීමා මුස්ලිම් එකනි එහෙන් එවස් මියකන වස් නිකුමෙ කලේෆානා බෙහෙ ගොතුන් තෆාත් වාහකත දෙකෙවුනු එකලේෆාන දූ කොල්ලා තෝ මිස්තකුන් ඉරහුගේ බයෙන් ඉල්මර් නස්කුරුනු ෆාෆයෙන් ඒවර බඩෝ එමිහුන් නස්කුරුනු ඉමාම් බුඛාරි විදාලවනි හසද වෙරි කමකේ ඊතිමන්නා දෙතරේගේ මිහුන් තිමන්නගේ ඉල්මන් එමිහුන් ලිහසදේක හසදේකේ කොම්මයාගස් ඉමාම් බුඛාරිගේ ඉල්මන් හමයි මීහුම් විහසදෙන් එයි ඉමාම් බුඛාරි <clears throat> අල් වදා කි මට්ටක වඩාගෙන ඉමාම් මුස්ලිම් ඉමාම් මුස්ලිම් වඩාගෙන ෆ ඉමාම් සුහුලීගේ අරිහුම් කියවි හුරිහා එච්ච හිමාරෙක්ගේ මච්චන් අරවාෆ සුහුලියන් අම්රෆන් වරේ <clears throat> ඉමාම් සුහුලීගේ අරිහුම් එස්සෙවි හුරිහා හදීස් වලතකේ හිමාරෙක්ගේ මච්ච ෆොයිත්තන් අරවාෆ අම්රෆන් වලෙවි ඉමාම් සුහුලීයා ඉමාම් සුහුලී ඒගේ මේ බොඩරෝලු කුළු කුළු කුළුනේ එබාබුග ෆිතුනාගේ වරබොඩ ඉල්මරියෙන් එදන් ඉල්මරියකස් කුරකුර විදානතා කොම්මයාකස් ඉමාම් මුස්ලිම් එවස් හදීසෙ සොහි මුස්ලිම් ග රිවා කරවෑ ෆෙන්නීන්න ඉමාම් සුහුලි ගාරිය එම්මෙ හදීසෙ වෙස් එකම් පොඩ දන්න බෑ කලෙන් ඒ එතන් හදීසෙ එස්සෙ ඉමාම් මුස්ලිම් කියවා විදාලෝ කොම්මයාකස් ඒ වරබොඩ ෆිතන ඒ වාහක දක්කාගේ වෙස් නුවාන කමන් ඉල්මරින් විදාලවනි ඒක සම වරබොඩ ෆිතන එංගු ෆෙදාන ඇති අත්තලෆුදු බිල් කුර්ආනි කුර්ආමි කියවා කියවුන් ඒ මහලුව කෙහෙන් කියාගෙන නුවානේ කිව්ම කිබිදුවයි ඒකේ විදාලවන ඉල්මෙරින් එහෙන් කියාගෙන වානේ එයි ඒක සෝම් බිදුවේ උපෙදි අනේ ෆිතුනෙන් උපෙදි දාන කමුගේ බිරා කොන්ච ෆොන වල ඔහු එයි දෙන් ඒ මස්සලෑග වාහකේ කි ඉමාම් බුඛාරියා දෙතරේගේ හැබොඩ හසදවර කම බේවීම එයි ඒ සමානුගේ ඉමාම් බුඛාරිය මෙ මොළ මිහකි කොම්මෙ කොතෙවියස් මේ ඉල්ම කිවරන් නුරක් ආතරීච්චේ මා මොළ වෙජ්ජා මාසදරේ නේ කුදින්න ෆෙන්නා නම ස්කූල් තව ගස් මුලතිකු දිනාමාසද වෙරිවානේ අරගිනකු දිනාහසද වෙරිවේ වේනේ අදි ખાස්තකොන් ඒ ඉල්මකී ඒයි වාද වෙරිවේෆ එතබ්බයකු තිබි ඉල්මේ හදීස් ඉල්මකී ඒරුවා වාද වෙරිවේෆ ඉමාම් බුඛාරි අල්ලාහ්ගේ ආයත උතරන් ආයතක වෙගෙන් දී ඒ ඒ ෆන්නුග ඒ කලියක ෆානා හැම වාස්ලු වෙන මිහකුන ඉංගේ සමානු ඒ ෆන්නු ඉමාම් බුඛාරි යාම එල්වර මිදාවනේ ආයතුම් මින් ආයාතිල්ලා ඒක ෆමරන් එදි වඩාගයි එවුදෙන් අනේ ෆිතුනතම් මා බොඩ වෙගෙන් දී දියානෝ eden duwaenge benta maha bodat den fitna tabbodu vejjiya maran edun nun dewana hengoten ne tejjiya mi feden duwa kurare allahumma in egmana genani haddawru skala koe dirhurun ei timanna heokamekkam gawanya dirila hatta washi adi marvun ei timanna ge haggu ge heokamekkam gawanya avhaggen dawash eduwae ba बुखार के दरिवार है बुखार के किवा को नहीं नारी वा करो එමස්සලයාගේ දෙෆරාතුන් කුර එෆරාතකුම් වස් ඉමාම් මුස්ලිම හදීස් රිවායන් කුර ඒ ෆිතුනාට ටක ෆිතුනෙන් උෆේදා නැතිය එමසාක සුහුලිගේ බස්පුළු දූ දූකොල්ලා ඉමාම් බුඛාරිගේ ෆරාතුන් ඉමාම් මුස්ලිම හදීස් රිවා කුර වැෆි එමස්සලනි කුන්නානේ ඉමාම් බුඛාරිගේ බස්පුළු දූකොල්ලා සුහුලිය කිමන් රිවා කුර වැෆි එමස්සලනි කුන්නානේ එහෙන්කම දෙෆරාතුන් කුර එෆරාතකුම් රිවායන් කුර වැෆි ආදෙන් ආ ඉමාම් බුඛාරියත් දැන් තායිදු කුරවි ඉමාම් මුස්ලිම තායිදු කුරවි ඉමාම් බුඛාරිය ennamas den komme gotu se ita haggu ekalefan ani avar gotu ge nere lebuni rahu ekalefan warabbe adabi gotu ka ekalefan nere lebuni e em kamun imam muslim se kan dene wadage එක් ගොතකක් වෙස් නහරංගලේ මිහාර එයි අල්ලාහ් තෞෆිකු දෙවැරිය තලිබේ අද මිහකන් එංගුණ කස්සස් කිතම් මිහන් වති එංගේ එකම කමාලෙන් නුකුරේ එහෙන් ආයති කුර්ආනක මිසාල එම්මෙ නුබා මිසාල අල්ලාහ් ජස්සවාෆවනි එෆදමිහාය අල්ලාහ් මිසාල ජස්සවාෆනි තිමන් අල්ලාහ් ඉල්මු දෙවිමි හකේ නම සේනා ඉල්ම කන්නුනේ අමල කුරියෙන් ඒන දුනියට තබාවි ඒනක මිසාලකි කමසලු ෆමසලුහු කමසලිල් කල්බි ඉන් තහමිල আলাইহি යල්හස අව තත්රුකුහු යල්හස් එනක මිසාලෙහි කුත්තාගේ මිසාලෙ ඒති ෆෙහියක සොන්නානි දුනරගන්නේ නුෆහබේවියක සොන්නානි හව දුනරගන්නේ එජ එම්මෙනු බෑ මිසාල අල්ලාහ් යසේෆද මිහා එබහි අදි ඉල්ම ලිබුන කස් හිදායතකි අල්ලාහ් දෙවවා ෆි මිහ කල්ලි බේච කිතම් මිහංග තිබ කියවාගේ අදි කියවි කියවුන් එනයි බේන කරන මිහමග් ෆරද්දන් කිතම් මිහ බයි මිහංග බේන කරන මිහමග් ෆරද්දන් බස් කියවි ඉල්ම que a fazer mesmo magfura de e ilmariya ka miha mag mistakun fase hem magfura de niwes adi mi enan hidayata mistakun gene ve niwes jahila ka miha ko magen no fura de na fase kora ilmariya ka ham magfura de එන බුණ නැති මන කියවෑගෙන නෑ මිහිරි. අද මිහුන් නැසෙන් එන කියවෑන් කන් ඇසේරි. කියවපසේ හවන මිහුන් මග ෆුරත් දාලා. ඒ බමසයි කුරේ බයකෝ. ඒගොතවස් කියවෑන් ඇස්. මිහුන් මග ෆුරත් දා. එහෙම හිදායත කී අල්ලාහ් සුබ්හානහු තාලාගේ තෞෆීකෙන් කලාගේ ඉරාද කරවෙ මීහකක් දෙවාන යහදි යහදිල්ලාහු බිහි මන් යෂා අල්ලාහ් ඉරාද කරවෙ මීහකන් හිදායත දක්වාන ආ මෙහා රසූලා වසති අම් අල්ලාහ් සුබ්හානහු තාලා මුඛාතබ් කරවෙ ඉන්නක ලා තහදි මන් අහබබ්ත වලාකින් අල්ලාහ් යහදි මන් යෂා කලියක ෆානසෙදි වඩා ගන්නවා මීහක කලිෆානක හිදායත නොදෙක්කේ එහෙනම් සල්ලාහ් ඉරාද කරවෙ මීහක හිදායත දක්වාන එකලේක ෆාන කියාමසේ කරවි බොඩ බේ ෆුල් ඉස්ලාමා ಒಡವೆ ಎಫಳು ಇಸ್ಲಾಮಕ್ಕೆ ಹ್ಯಾಮ ಸಕ್ಕತ್ತೆ ಪುರವಿ ಅಬು ತಾಲಿಬ್ ಏನು ಅವಸ್ ಕ್ಯಾರಿಗೆ ತಿಬಿ ಹಮ ಅಬು ಜಹುಲ ಶೈಬಾಯ ಉತುಬಾ ಮಿಮಿಸ್ಮಿ ಹೊಂ ತಿಬಿ ಕ್ಯಾರಿಗೆ ಎಮಿ ಹೊಂಗ ಮಸಾಹಿ ಕುರಾನಿ ಹಮ ರಸೂಲುಲ್ಲಾಹ ಸಮ ಕಲಿಮ ವಿದಾಳವಾರ ಹಮ ಪುನಾರ್ ವಿದಾಳವಾರ ಎಮಿ ಹೊಂಗ ಪುರಾನಿ ಎ Abdul Abu Talib Abdul Muttalib ಮಿಲ್ಲತ ಮೂನ ಬುರ ಅಲ್ಲ ಬಗೆ ಮೆ ಫಹವ ಗುತುಸ್ತಿ ಉಳ್ಬಾನಿ ಎಮ್ಮೆ ಫಹಂ ಹಮ ಅಬ್ದುಲ್ ಮುತ್ತಲಿಬ್ ಗ ಮಿಲ್ಲತುಗೆ ಮತಿಗೆ ಕಲಿಫಾನು ದಿಯೈ ನಿಮಗೆ ಕಲಿ ಫಾನ ವರಂ ಹಿತಾಮ ಕುರವಿ ರಸೂಲುಲ್ಲಾಹ ಸಲ್ಲಾಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಏ ಕಲಿಫಾನ ಮೆ ಲೋಬಿ ಹಟಾಗೈ ඇතිමාගේ බේකලුගේ තරගෙම ලෝභ වඩා ගති අබූ තෝලිබ් දෙක ඒ කලිෆාන කලිෆාන තුප්පුලේ රුග කලිෆානුගේ කන්තත් බෙලෙ හෙට්ටේ දැන් ඒ කමාගුඩකින් අල්ලාහ අයිබ්බා වලවන ඉන්නක ලා තහදි මන් නහබබත කලිෆාන එදි වඩා ගන්නවා හැමීහක කලිෆානක හිදායතන නුදෙක්කේ වෙන්නේ අල්ලාහගේ බාරගෝ එක්කම කලාංගේ අයිප්පුලගේ එකම වනි එහිදායතුගේ බාර ඕ මිහාරු ඒග ඔන්නානෙ ගොතකී ඒගේ බොහුරු බයන් කොරවෑෆා මිසාලකන් ඒ <coughs> මිසාලක ඒ තෙරේග නාරුගන මත හුරි මින්වර මිසාලක ඒ නාරුග හුරි මින්වරු ඒති ෆහම් බේරුවගෙන හිනාගන්නක් අලකුන්නු ජීහේන මිහාරු ඒති ඒගේ හගීගතුක බේරුවෙජ්ජියා හිනාගන්නම් මිජියනේ බයියෙක්ගේ සවෝ බේරුව යකස් නුජිහෙන හිනාගන්නාක misalaka e mahaddanu tufaiba beerweta bayyege sabu masbah mihunna misalaka eeti hinaagarnam mi jihni waki kayfiyategge waki haalategge e beerwejjiya ei mihaan e dumerikan aasken eege kayfiyatuga baara ekuga e beerwejjiya hinaagarnan jiheni neege fahum misalakan e holiteregen wata harula hori echenni komegen e hinaagannaka nu jihena hama e fada kuda kamuda baaves hama ei holitere kom swarkan hunnaane e naaega mahallunatta mihar e harulaafe honna minwaru eeti misalaka gaage jehumakum ga najihevesnuwaane ei maafu kuraifawa minwaru ei maafu kuraifawa minwaru ei ekan dattakun sababaki bai farwaane bai farwaane hen ei bai farwe miha saafunu wagen ulan jihedaane e shakkuga matiga misalaka namaad wagutumiyod danifaa itwegen e kamuga misalakan ena ulan ei shakku e ekan dattakun shaytanawara faadana gaane ඉන්සාන අය කිබෑ ඒ එන කිහ බොඩු ලැන්ඩින් එබ දෙවේ කෙස්සෙන් ඒක සම මෙහා එන ශක්වනි තිමනා තාහිරෙන් නොවේ තිමනා තාහිරෙන් නොවේ අනෙක් කාම සතින් හතර හර්ෆෙන් වරා මෙහෙම බස බවුලයි ඒක සබම වුදු කුරා මියන් හතර පස් පාර බවුලයි ඒ ශක්වේ ඔහු ඒගොල්තී මිහාර එන නමාදේ කුරම් බේන වෙජ්ජ වුදු කුරන් ජෙහෙනි අනේ වුලූ ගෙල්ලේනි ඒක. ඒකෙන් වුලූ ගෙල්ලේනි. හර තිනෙච්චෙන් එබාද. ඒක එයි මසියා වදියා මනියා. ඒකතරෙන් හැම එකනි ඒ දරියු ෆදේ බෑන් ඒ හිනා ගන්නන් ජෙහෙනි දෙම්මියති වදියා මසියු ඒකෙන් ජෙහෙනි හැම වුලූ කරන් හැම එකනි. ඉතුරු කම කුරා කනු ජෙහෙන තිමා ගුණවන් සාෆ් කොල්ලාෆම කුඩ කම කොස්ස සාෆ් කොල්ලාෆ දෙන් සාෆ් කොල්ලාෆ එන ජෙහෙනි වුලූ කරන් ඉතුරු කම කුරා කනු ජෙහෙනි. ආයතං කොල ෆෙම් බුරු වැලෙන් ජිහෙන් හිකේ ෆොරජ ෆෙම් බුරු වැලෙන් තික් කොන් රජා දොවේ ලාර හොත තික් කොන් රජියා තික් කොන් රජා දො හිකේ ෆොරජ ෆෙම් බුරු සාලිම ෆුදේන ඉංගලින් කහාලෙ ඤක හාලා එයාට දිෆාන එක එකක් කන්තක් කරවන්නේ ඒකේ දිෆානුගේ ඉසාර කොලගේ හෙන් ජිහෙ ෆොරජ හිකේ ෆොරජා ඉංගලි ෆොලුන් කස් කහාලබ්බන් කහාලබ්බා ෆෙම් ෆෙම් බුරු සාලෙ මෙන් ෆෙන් කොලන් හම මෙහෙම් බුරු සාලිම ෆුදේන ආති වර රංගල සුවාලි මාෂාල්ලා ඉන්නහු ලකවුලු රසූලින් කරීම් ඒ වරම් මායි රසූලෙක්ගේ බස් ෆුලකේයි මෙර එතංග අල්ලාහ් ඒ ගුරුවාන් ඒ නිස්බෙක් කුර කුරවා ජිබ්‍රීල එතංග රසූලගේ මානකි ජිබ්‍රීල එතංග රසූලගේ මානකි ජිබ්‍රීල රසූලෙන් අල්ලාහ්ගේ රසූලෙන් ඒ මුහම්මද්ගේ ෆාන ඛබරතක් ගෙන්න ෆරාතකි ඒ මෙර ඒ ඉන්නහු ලකවුලු රසූලින් කරීම් එතංග අස්ලු ජිබ්‍රීලගේ ෆාන කුරවේ තුහමත්තකුන් ඒ රිසලාමේ කුරවා ඒ ෆරාතුගේ බස්ෆුලේ ඒයි මායි ෆරාතෙක්ගේ බස්ෆුලකේ කලේක් ෆානුගේ හිප්පුලෙන්ගෙන් ගොස් ජිබ්‍රීල් තගෙන් නවන්නේ එකලේක් ෆානන්ගේ නිස්බෙක් කුරබ්වි හයිගතු එකලේ ෆානුගේ මායික්කම් බයන් කුරබ්මා බස්ෆුල කී අල්ලාහගේ බස්ෆුල එන්නවස් එකලේක ෆානන්ගේ බස්ෆුල නිස්බෙන්ගේ කුරබ්වි ජිබ්‍රීල්ගේ ෆානා එකලේ ෆානුගේ මායික්කම් බයන් කුරව මට්ටකා ඒ ආදාගේ ෆරාතෙන් නෝනේ බස්ෆුල කලේක් ෆානක් ගෙනස් දෙවියේ ඒයි මායිවගෙන් වා ෆරාතෙකේ එකලේක් ෆානේ බුරු බෑර සිෆා ෆුලතගෙන් ගොතා අල්ලාහ කුරබ්වෑ එතාංග මුරාද කියයි ජිබ්‍රීල් ගෆානගේ බස් ෆුල කේනු හගීගතුගා එතාංග ඒනි එකලේ ගෆාන ඒ ගුරුවාන් රසූලා ගරිහ ගෙනස්තෙව්වීති එකලේ ෆානේ ගොතන් නිස්බත් කරනවා